මේ පින්නතුන් ඉතා විශේෂයෙන් තේරුම් ගත යුතු දේ තමයි අප ධර්මයේ ඉගෙන ගන්න අතරම ඒ ධර්මය පුරුදු කරගන්නේ කොයි ආකාරෙද කියන දේ තේරුම් ගත යුතුයි. ඒ ධර්මය පුරුදු කරගන්න ආකාරය අපි තේරුම් නොගත්තොත් ඒ ධර්මයෙන් අපිට ප්‍රයෝජන ලබා ගන්න බැරුව යනවා. ඇඳුමක් ගත්තොත් ඒ ඇඳුම කොහොමද ඇඟට දාගන්නේ කියලා අපි දැනගන්න බෑ. නේද? හැම ඇඳුමක්ම එක විදිහට ඇඟට දාගන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ඒ ඇඳුම කොහොමද ඇඟට දාගන්න කියලා අපි දැනගත්තේ නැත්නම් අපි අලංකාර කෙනෙක් සුවපහසුවෙන් වාස කරන කෙනෙක් බවට පත් වෙන්නේ ඒ නිසා යම් ධර්මයක් ඉගෙන ගන්නකොට ඒ ධර්මයේ කොහොමද පුරුදු කරන්නේ? කොතනදී මේ ධර්මයේ වමනා කරන්නේ? කියන දේ ගැන අපිට වැටහීමක් තියෙන්න ඕනේ. ඒ වැටහීම නැති නිසා තමයි අපිට මේ ධර්මයේ ලැබෙන පිළිසරණ ලැබෙන්නේ නැත්තේ. දැන් කෙනෙකුට අන්න ඇඳුමක් දෙනවා. ඒ ඇඳුම යාට එහෙට මෙහෙට හරවලා බලනවා ඇඟට දාගන්න බෑ. මොකද කරන්නේ යා? ඇඳුමක් ලැබෙනවා පුංචි ළමයෙකුට පුංචි ළමයි ඇඳුම් ඇඳගෙන ඉන්නවා දැකලා ඇති මේගොල්ලන්. නේද? එහෙට මෙහෙට හරවලා බලම ඇඳ ගන්න එයාට හරියට තේරෙන්නේ නැත්තම් එයා වරදවල ඇඳගෙන විකාර කෙනෙක් බවට පත් වෙනවා. නේද? එහෙම නැත්නම් ඒ ඇඳුම යා මේට පැත්තකින් තියලා නිකන් යනවා. අඳිනවද යා? අඳිනවා. ඒ වගේ ඒ නිසා අපි මේ ධර්මය කොතනින්ද පටන් ගන්නෙ මොන ආකාරයෙන්ද පුරුදු කරන්නේ කියන දේ ගැන අපිට ලොකු දැනුමක් හොඳ දැනුමක් තිබිය යුතුයි. ඒ දැනුම අපි ළඟ නැත්නම් අපි අපහසුතාවයන් ඇති කරගන්නවා මිසක සුව පහසුවක් නම් ඇති කරගන්නේ නෑමයි. කකුල් දෙකෙන් අඳිනේදම අත් දෙකෙන් ඇඳා වගේ වෙනවා. ධර්මය කොතනින්ද පටන් ගන්න කියලා දන්නේ නැත්තම්. දැන් අද අපි ඉගෙනගත්ත දේශනාවේ පිටුවක් වගේ පුංචි ප්‍රමාණයක දේශනාවක් නේද? මේ පොතේ පිටුවක් හෝ පිටු දෙකයි. ඒ පුංචි දේශනාව කෙටි. ඉතින් අපි හිතනවා මේක හරිය කෙටි. අපිට මේක ඉක්මනින් පුරුදු කරගන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා. හරිද කල්පනාව? වැරදි. ඒකල අපි හිතනවා දැන් මේ ප්‍රමුදිත භාවය ඇති වෙනවා ප්‍රීතිය ඇති වෙනවා පස්සද්දි ඉතා කෙටියෙන් මේක වෙනවන්නේ කියලා. එතන අපේ හිත ඉක්මනින් යන්නේ මොකටද? ඉක්මනින් අපි අර සමාධිය ඇති කරන්න ආදී දේට අපි හිත යනවා. ආරම්භයට අපි හිත එන්නේ නැහැ. ලේසියෙන්. ඒක ස්වභාවයක්. ආරම්භයට හිත ගන්න අපි කැමති නැහැ. ඇයි අපි ඉක්මන් ප්‍රතිඵලයට කැමති? එහෙම එකක් අපේ හිතේ තියෙනවද නැද්ද? ඉක්මන් ප්‍රතිඵලයට අපි කැමතියි. ගහ හදලා පහවද ගිහින් බලන්නේ මොනවද? ගහ තියනවද කියලා බලන්නේ. මල් පිපිලාද, ගෙඩි ඇවිල්ලාද? එහෙම බලන්නේ. නේද? අන්නේ බඳු ස්වභාවයක් මේ අපේ හිතේ තියෙනවා. ආන් ඒ ස්වභාවය අපි බැහැර කරගන්න ඕනේ. ඒ බැහැර කරගන්නේ ජීවුණු කල්පනාවක්. තියෙනවා. තියුණු කල්පනා කුමක් ගැනද? සසර බියකරු බව. සසර බියකරු බව ගැන අපිට වැටහීමක් තියෙන්න ඕනේ. සසර බියකරු දෙයක් කියලා අපි දන්නවනම් ඊටා පරිස්සමින් මේකෙන් පැන ගන්න කල්පනා කරනවා. දුවන බස් එකෙන් පනින්න කලබල වෙනවද කට්ටිය? නෑ. නවත්තපු බස් එකෙන් වහින්ද? එයාට පුළුවන් නේ. නමුත් දුවන බස් එක වගේ මේ සසර. වේගෙන් හඹාගෙන යනවා. අපිට එහෙම පනින්න බෑ මේකෙන්. ඉතාම සීරු මාර්ගයෙන් කටයුතු කරනවා. ඒ නිසා අපි මේ ධර්මයේ කොතනින්ද පුරුදු කරන්නේ කියන කාරණාව හොඳින් තේරුම් ගන්න ඕන. ඒක සසර බිය හොඳින් උපදවගෙන දේශනාව හොඳට තේරුම් ගත්තොත් එයා බලවත් සතුටින් යුක්තව ආරම්භයට එනවා. ආරම්භයට එන කෙනා කනගාටු වෙන්නේ නැහැ. ඇයි ආරම්භයට එන කෙනා ගමන යනවා. ඉතින් ඒක මේ වගේ දැන් ගහේ ගෙඩි කන්න කැමති කෙනා මොකද්ද කරන්න ඕන? සරු බීජයක් ලැබුණ පමණින් යාට ගෙඩි කන්න පුළුවන්ද? හොඳට පොළව හදා ගන්න ඕන. හොඳට පොළව සකස් කරගත්තේ නැත්නම් එයාට සරු බීජය ලැබුණා කියලා ඒකෙන් පල නෙලන්ට බැරුව යනවා. අන් ඒ වගේ දැන් අපිට මේ ලස්සන දේශනා මුණ ගැහෙනවා. නිවන ඊටාම පිරිසිදු නිවන අවබෝධ කරගන්න ආකාරය අපිට මේ එක එල්ලි නිර්භයව ප්‍රකාශ කරනවා. එතරම් ඉස්මතු කරලා පෙන්වද්දී එතරම් ප්‍රකට කරලා පෙන්වද්දී එතරම් විවෘත කරලා පෙන්වද්දී එතරම් නිර්භය වූ ප්‍රකාශයන් අපට ඉදිරිපත් කරද්දී අපතල සතුටක් එන්නේ නැත්නම් මේකට හේතුව තමයි ඒ ආරම්භය ඒ ඒ නිවන් මඟ පතන් ගැනීමේ ආරම්භය හඳුන නොගැනීම. ඒ නිසායි මා මේ අද දේශනාවේදී කියා දුන්නේ අපි පුරුදු විය යුතු තැන තේරුම් ගන්න. ඒතර gedara dore සිටම අපි පුරුදු කරන තැන පුරුදු කරනවා. දැන් මේ පින්නතුන් gedara dore ඉඳලම නේ මේ ධර්මයේ පුරුදු කර යුත්තේ. නේද? ගෙදර දොරේ ඉඳගෙන තමාගේ දුවදරුවගේ කටයුතු කරමින් රැකිරක්ෂා ආදී කරමින්ම තමයි කළ යුත්තේ. ඒතර අපිට පුරුදු කරන් තියෙන්නේ කුමක්ද? ඒවා කරමින්ම දැන් ගෙදර දොරේ තමාගේ ගෙදර අපිට ඔන්න උයන පිහින කටයුතු තියෙනවා. නේද? ඊළඟට බඩු මුට්ටු ගේන්න තියෙයි. අස්පස් කරන්න තියෙනවා. ළමයි ලපටින්ගේ කටයුතු තියෙනවා. මේවනේ ගෙදර දොරේ තියෙන්නේ නේද? නෑයින්ට සලකන ඒවා. දෙමාපියන් සලකන ඒවා. මේ වෙලාවට ගෙවල් දොරල අලුත් වැඩියා කිරීම, වත්ත පිටේ සුද්ධ පවිත්‍ර කිරීම. මේවා තියෙනවා. ඊට පස්සේ වෙනත් සමාජ කටයුතු නේද? මල ගෙවල් වලට යන්න, මගුල් ගෙවල් වලට යන්න, හිතවතුන්ට උදව් කරන්න. මේවා අපිට තියෙනවා. ගෙවල් වලින් නැහැට මේවා තියෙනවා. ළමයා ඉස්කෝලේ ගෙනියන්න, ඉස්කෝලෙන් ළමයා ආපහු ගේන්න. මේවනේ තියෙන්නේ. මේවා තියෙනවා. ඒතර මේ කටයුතු කරමින්ම අපි හිත ඉබාගාත යන ස්වභාවය තුල නිවෙදි හිටියේ. අපි ළමයි ලපණේ කටයුතු කරමින්ම ළමයා ඉස්කෝලේ අරන් යනින් ගමන්ම ළමයා ඉස්කෝලෙන් ආපහු ගෙනෙන අතරම රාජකාරි පොලේ වැඩ කරද්දිම අපේ හිත ගැන අපි හොයලා බැලුවේ නේද? එයා ඉබාගත ගියාද නැද්ද? එයා ඉබාගත ගියා. එහෙනම් එයාට ඉබාගත යන්න වෙලා වුණනම් තිබුණානේ. ඔයාට දැන් වැඩ වැඩි වැඩි වුණාන් පස්සේ මං යන්නම් කියලා තිබුණේ නේද? එහෙනම් විවේකී අපිට නැහැ කියලා. හිත හිමේ දුවන එක නතරුනේ නෑනේ අපේ ජීවිතේ. නේද? එහෙනම් අපි අන්න ඒක හොඳට තේරුම් ගන්න. අපි ඉලක්කෙට විදින්න කලින් දුන්නයි ඊතලයේ අරගෙන ඉලක්කේ අල්ලලා Java අරගෙන ඊතලයේ අතාරින්න කලින් මොකද කළ යුත්තේ? ගත්ත ගමන් ඊතලයේ ඇදලා දුන්න ඇදලා අතල දානවද? හිලක්කේ කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනේ. අන්න එතකොට ඊතලකින් වදි. ඉලක්කේ බලලා ඉලක්කයට ඊතලයේ විද්දනම් අපි ඊතලෙ ගිහලා අතින් අරන් ඉලක්කේ තියන්න ඕනේ නෑනේ. ගිහිල්ලා වදිනවා. අන්න ඒ වගේ මේ ධර්මය. ඒකයි මේ නිශ්චිත විදිහට භාගතුන්සේ පෙන්වන්නේ ධර්මය. මෙතර නිර්භයව ධර්මය කියන්නේ ඒකයි. ඒ නිසා අපි මේ විදි ක්‍රමය දැනගන්න ඕනේ. අපි මේ ක්‍රමේ දැනගන්න ඕනේ. නිසා අපිට දැන් මේ පින්නතුන් gedara dure හිටියත් නගරේ හිටියත් ගමේ හිටියත් යම් කටයුත්තක් කරනවා. කයෙන් කටයුතු කරනවා, වචනයෙන්, මනසින් කටයුතු කරනවා. අන්න එතන හොඳට තේරුම් ගන්න මම මේ gedara dure කටයුතු කරනවා වේවා, ඥාතින්ගේ කටයුතු කරනවා වේවා. ඒ කරන අතර මගේ හිත එහිමේ දුවනවා නේද කියලා බලන්න. එතකොට බලන්නේ දුවන්නේ හිත කුසල් ඔස්සේ නෙවෙයි නං. අකුසලයේ ඔස්සේ නම් තේරුම් ගන්න. මේ දවන්නේ අකුසලයේ ඔස්සේ හිත. මේකයි හිත නොමග යන හිත කිලිටි වෙන විදිහ ආරම්භය. එහෙනම් මම මේව ලක්ක ගත්තොත් මට යහපත් කෙනෙක් වෙන්න පුළුවන් නේද කියලා තේරුම් ගන්න. ඊට පස්සේ වලක්ක ගන්න කලබලෙන් නෙවෙයි කොහොමද? උපක්‍රමයෙන්. ඒ හිතෙහි මේ දුවන එක වළක්වන්නේ උපක්‍රමයෙන්. ඒකට කරන උපක්‍රමයේ තමයි සති සම්පජාන්නේ. ආරම්භයේදී ඒ සම්පජාන්නේ පුරුදු කරගන්න ඕනේ. එතකොට ඒ උපක්‍රමයේ කලබලෙන් කරන එකක් නෙවෙයි. මොකද අපිට නොපෙනෙන අදෘශ්‍ය අපිට පාලනයෙන් බැහැරව තිබෙන තව කෙනෙකුගේ අධිපතිභාවය යටතේ තියෙන එකක් මේ හිත කියන්නේ. අපේ අධිපතිභාවය නෑනේ. අපිට පේන්නෙත් නෑ, අල්ලන්නත් බෑ, තව කෙනෙකුට අල්ලන්නත් බෑ. ඒක අල්ලන්නේ කවුද? මාරයා. ලෝකේ අධිපතිම කෙනා තමයි මේක පාලනය කරන්නේ. එහෙනම් එයාගේ පාලනේ තියෙන එක අපි හසුරවන්ත නම් කොයිතරම් තියුණු නුවණක් ඕනද? ඒකයි ඈත තියෙන ඉලක්කයකට මෙහෙන් ඊතලයේ විදින එක සෙල්ලන්නේ නැහැ කියන්නේ. අපි හිතන්නේ ඉලක්කේ ළඟට ගෙනලා ඊතලේ අනින්නම් කියලා. ඉලක්කේ ළඟට ගෙනලා ඊතලෙන් දෑතින් අනින්නම් කියලා හිතෙනවා. නෑ ඉලක්කේ ඈත තියෙන්නේ ඊතලේ ළඟ තිබ්බට බෑ. ඊතලේ ළඟ තිබ්බට ඉලක්කේ තියෙන්නේ ඈත. එහෙනම් ඉලක්කේ අපි අල්ලන්න ඕනේ. ඇල්ලිය යුතු තැන මොකද්ද? ඉලක්කය. මතක තියාගන්න. ඉලක්කය තේරුම් ගන්න කෙනා යම් කලක විදිනවා. සොල්දාදුවා ඊතලේ විද විද පුරුදු වෙනවා. ඊතලේ විද විද පුරුදු වෙන්නේ ඉබාගතේද? ඉස්සල්ලාම යා හොයාගන්නේ මොකද්ද? ඉලක්කේ. ඉලක්කේට යා විදිනවා. හැබැයි වදින්නේ ඇයි වදින්නේ නැත්තේ? නොපුහුණු නිසා. පුරුදු වෙන නිසා. ඒකෙන් අදහස් වෙනවද මෙයාට විඳින්න බෑ කියලා? නෑ. හැබැයි යම් කෙනෙක් ඉන්නවා ඉලක්කේ හොයලා නෑ. ඉලක්කේ නෑ. හැබැයි යා විඳිනවා. තියුණු ආයුධ තියෙනවා, දුන්න තියෙන හොඳට ජව සම්පන්නයි, ඇඟත් හයියයි, වේගෙන් විඳිනවා. ඉලක්කේ නෑ. ඉලක්කේ විඳිද යා? නෑ. ඒ නිසා මතක තියාගන්න අතිශයින් වැදගත් දේ මොකද්ද? ඉලක්කය සොයා ගැනීම. මොකද්ද අපි කළ යුත්තේ කියන දේ තේරුම් ගෙනම ඉලක්කය හොයාගන්නවා කියලා කියන්නේ. මොකක්ද කළ යුත්තේ සිතේ අපිරිසිදු භාවය දුරු කර ගැනීම රාග ద్వේෂ මොහ දුරු කර ගැනීම ආන්නේ ඉලක්කේ තේරුම් ගන්න කෙනා තමාගේ සිතට නැඹුරු වෙලා වාසය කරනවා හිත රාග දේශ මොහොසේ දුවනවා කිලිටි ඔස්සේ හිත දුවනක තේරුම් ගන්නවා ආන් එයා ඒක වළක්ක ගන්න භාගතුන් වහන්සේ පෙන්වා දෙන විදිහට උපක්‍රමශීලීව ඒ අකුසලයෙන් හිත බැහැර කරගෙන නිදහස් කරන්න උත්සාහ කරනවා ආන් ඒ සඳහා කළ යුතු ඊටාත්ම ප්‍රායෝගික කළ යුතු මූලිකම දේ තමයි සති සම්පජන්ණය පුරුදු කිරීම. එතකොට අපි කුමන දේ කළත් gedara හිටියත් රාජකාරී තැන හිටියත් නගරයට ගියත් හොඳට බලන්න අපි යමක් කරද්දී හිත එහෙම දුවනවා. ආන් ඒක වළක්ව ගන්න තමා කරන කායික ක්‍රියාවක් කරනවා නම් ඒ කායික ක්‍රියාව ඇවිදිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි gedara අතුපතු ගන්නවා වෙන්න පුළුවන්. ඒතර ඒ කායික ක්‍රියාව කරනකොට ඒ ක්‍රියාව කරනකොට කයේ අතපය හසුරවන ස්වභාවයක් තියෙනව නේද? ආන්ගේ කායික ක්‍රියාව තේරුම් ගනිමින් අර බහැර දුවන හිත වළක්ව ගන්න උත්සාහ කරන්න. බහැරට එහෙම දුවන හිත වළක්වනවා අර කායික ක්‍රියාව හිතෙන් තේරුම් ගන්නවා. පැහැදිලිද? ආන් මේ විදිහට ඒ විදිහට කටයුතු කිරීමෙන් සම්පජාන්නය සති සම්පජාන්නය පුරුදු කරගන්න පුළුවන්. එතකොට සති සම්පජාන්නේ පුරුදු කිරීමෙන් අපි උත්සාහ කරන්නේ නීවරණ ඔස්සේ හිත දුවන එක වළක්වමින් හිත ශරීරයට ගැට ගහලා තියන්න උත්සාහ කරනවා. මේ වචන වරදලා ගන්න එපා. මේ වචන මම පාවිච්චි කරන මෙයාට තේරුම් ගන්න. ඒක මේ වගේ. ඉබාගාත යන සතෙක් දන් වලක් දාලා තැනක ගැට ගහලා තියෙනවා. අපි අල්ල ගන්න ඕන නම් අපි කරන්නේ පැනපු ගමන් යාල්ලන එකද? නෑ එයා උපක්‍රමයෙන් අපි අල්ලගෙන දන්වලක් දාලා කනුවක ගැට ගහලා තියෙනවා. ඊට පස්සේ අපි කලක් එයාට ආදරෙන් සැලකනකොට එයා එතන ඉන්නවා. ඊට පස්සේ දන්වල අයින් කරන්න පුළුවන්. දන්වල නැතත් එයා එතන ඉන්නවා. ඇයි එයාට සුව පහසු ලැබෙනවා කියලා එයා දන්නවා. ඇයි එයාට ඇවිදලා කන්ට හොයන්න ඕනේ නැහැ. දැන් කෑම ළඟට ලැබෙනවා. නේද? ඒතර එයා එතන ඉන්නවා. ආන් ඒ වගේ තමයි අපි මුලින් උපක්‍රමයෙන් ශරීරයේ ඉරියා පැවැත්ම ආදී කායික යම් හැසිරීම් තියෙනවා ඒ හැසිරීම් වලට සිත පිහිටුවමින් හිතේ හිමේ දුවන එක වළක්ව ගන්න අපි පුරුදු වෙනවා. එහෙම කරන්න කරන්න ඒ කායික හැසිරීම් ඔස්සේ හිත පිහිටනවා. අපිට හොඳට ඒ කායික හැසිරීම් තේරුම් ගනිමින් ඉන්න පුළුවන්. එතකොට එයා ඇවිදිනකොට ඇවිදිනවා කියලා එයා දන්නවා. ආපසු හැරිලා එනකොට ආපහු හැරිලා එනවා කියලා එයා දන්නවා. හිටගෙන ඉන්නකොට එයා දන්නවා මම හිටගෙන ඉන්නේ කියලා. ඉඳගෙන ඉන්නකොට එයා දන්නවා මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා. ඒ වගේ දැනුමක් එන්නේ එයා ඒ සඳහා පුරුදුන නිසා. හිතේ හිමේ දුවන එක වළක්වමින් ඒ ඉරියා පැවැත්මට කායික හැසිරීම වලට හිත යොමු කරගෙන එයා ඉන්න පුරුදු වුණා. කලක් යද්දී එයාට දැන් හොඳ තේරුමකින් මේ කටයුතු කරන්න පුළුවන්. අන්න ඒතර නීවරණ වලට ආහාර සැපෙන්නේ නැහැ. ඒතර නීවරණ දුබල වෙලා යනවා. ඒ විදිහ නිවන දුබල වෙන්න දුබල වෙන්න හිත එහිමේ දුවන එක වළකිනවා. එතකොට ඉන්ද්‍රියන් වල අසංවර භාවය උපදවන කරුණු නැති නිසා අසංවර භාවය දුර වෙලා ඉන්ද්‍රියන් සංවරව ඉන්නවා. අර දඩබ්බර සතා සංවරව ඉන්නවා. එතන අපිට මේ ලොකු වෙහෙසක් දුර වෙලා යනවා. වෙහෙස දුර වෙනවා හිතේ. ඒතර හිත සුවපත්. ආන් ඒතර සිල්පද පහසුවෙන් රැකෙනවා. එතකොට සති සම්පජන්න සීලය කියන්නේ උතුම් ආර්ය වූ සති සම්පජන්න සීලය රැකෙන්න රැකෙන්න ඒ ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලය රැකෙනවා. ඒ ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලය රැකෙන්න රැකෙන්න ආර්ය වූ සීලස්කන්ධය පිරෙනවා. ඒ විදිහට සීලස්කන්ධය ඒ සම්පූර්ණ වෙන්න වෙන්න අපේ හිත පසුතැවෙන ස්වභාවයෙන් වැළකෙනවා. පසු නොතැවෙන හිතක් බවට පත් වෙනවා. අන්න යා තුළ ප්‍රමුදිත භාවය ඉපදිනවා. එයා තුල ධර්මය ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනවා. ඒ නිසා මේ උතුම් කාරණාව ඉතා හොඳින් මතක තියාගෙන තේරුම්